අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ අද ඇහෙනවද? ඇහෙනවා. ස්වාමින් වහන්සේ දැන් ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරා ඒ වගේම අපි ගොඩක් වතාවක අහලා තියෙනවා විචිකිච්ඡාව කියන චෛතසිකය අපිට නැති කරන්න පුළුවන් වෙන්නේ සෝවාන් තත්වයේදී. ඒක අපි කවුරුත් දන්නේ එහි එහි මූලය අනුසය අවස්ථාව. ඔව් අනුශය වශයෙන් ඒක නැති කරනවා. ඉතින් ස්වාමින් වහන්සේ දැන් ඔතෙන්දී අපි මීට ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේ එක සැරේක මතු කරා වගේ ඒ නිසා ඉතකන් බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි ඒක. දැන් අපි මෙතන අපි සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්න අපේ ජීවිත දිහා බලුවා වුණත් දැන් අපි එක කාලයකට හිටියට වඩා ඉදිරියට යනකොට ධර්ම මාර්ගය තුල ඉදිරියට යනකොට එන්න එන්න මාර්ගය සහ ධර්මය ඒ වගේම ධර්මයේ දේශනා කළ මූලික ඉස්සෙල්ලම දේශනා කළ බුදුහාඳුරෝ පිළිබඳවත් තියෙන්න පුළුවන් සැකය ටික ටික නිකම්ම නැති වෙලා යනවානේ ස්වාමීන් වහන්සේ. දැන් ඒක එක කරුණක් හැබැයි දැන් සාමාන්‍ය තත්වයකින් ඒ කියන්නේ අපි දැන් සමාජයේ බොහොම මේ පන්සල් වලට ගියාට ඒ වගේ බණ ඇහැවුවට දැන් දහම පුහුණු කරලා මට මේ தത്വයට ඉන්න බෑ කියන සැකයක් ඇතම් කට්ටිය තුල ඇති වෙන්න පුළුවන් බොහෝ දෙනා තුල. ඒ සැකයත් විචිකිච්ඡාවද? ඒකට මම එක එක මේ ප්‍රශ්නයකට උදාහරණයක් එක්ක මම මේ ප්‍රශ්නය ස්ථාවර කරන්නම්. දැන් අපි හිතමු සමාධිය. හොඳ සමාධියක් වැඩෙනකොට හිතේ මුළු ඇඟම සැහැල්ලු වෙලා යම් කිසි විදියක ප්‍රබෝධමත් ආලෝකමත් ස්වභාවයක් සිටේ ඇති වෙනවා. ඒක තවත් දුරට යනකොට ආලෝකයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට ධානය තත්වයක් වගේ තැනකට යනකොට ඒක තුලට අපි ඇදගෙන යනවා. නමුත් ඕවා ගුරුවරයෙක් කියලා දුන්නට ඒ මාර්ගේ චුට්ටක් හරි ගියේ නැත්තම් ඒ කෙනාට ඒ ගැන සැකයක් ඇති වෙලා ඒ මාර්ගෙ දිගේ යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයා ත්‍රි හේතුකේ කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ පිළිබඳ ස්වාමීන් වහන්සේ ඔව් ඒ ගැටලුව එන්නෙම ඉතින් ප්‍රායෝගිකව තමන් ධර්මයේ පුහුණු නොකිරීමම තමයි. දැන් සද්ධාව ගැන කියනකොට සද්ධා විවිධ ප්‍රභේද තියෙනවා. හැබැයි අපිට දල වශයෙන් සද්ධාව පුහුණු කිරීමේදී අපිට පියවර තුනක් හඳුනා ගන්න පුළුවන් ප්‍රාථමික අවස්ථාව, මධ්‍යම අවස්ථාව සහ උසස් අවස්ථාව. ප්‍රාථමික අවස්ථාව කියන්නේ අපි බෞද්ධ පවුලක ඉපදිලා පුංචි කාලේ ඉඳලා පන්සල් යන්න පුරුදු වෙලා බුදු බුදු පිළිම දැකලා එතකොට බුදුහාමුදුරුවෝ ගැන පුංචි කාලේ ඉගෙනගෙන බණ වලින් අහලා ඔය විදිහට පොතපතින් කියවලා අපිට තියෙන මූලික දැනුමත් එක්ක අපිට යම් සද්ධාාවක් තියෙනවා. ඒක තමයි ප්‍රාථමික සද්ධාව. ඊට පස්සේ ද්විතීයි අවස්ථාව මධ්‍යම මට්ටමේ තියෙන සද්ධාවට එන්න නම් අර තත්ත්වෙන් අපි ඔබට යන්න ඕන වෙනම බුදු ගුණ ටික අරගෙන දීර්ඝ කාලයක් අපි ඒවා බුදුගුණ භාවනාවන් හැටියට ප්‍රගුණ කරනවා. එහෙම කරනකොට තමයි අපිට වඩා ගැඹුරු ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ කරුණු දැනගෙන. නමුත් ඒ ශ්‍රද්ධාවෙනුත් නිවන් දකින්න බෑ. නිවන් දැකීමේ කාරණේදී සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බලය කියන තැනට එන්න ඔය ඔය සද්ධා දෙකෙන්ම පුළුවන් කමක් නැහැ. ඒ සඳහා උපකාර වෙන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධම දකිනවා නම් ඒතරත්තා බුදුහාමුදුරුවෝ දකිනවා කියන ප්‍රායෝගිකව මේ විදර්ශනා මාර්ගය තුලින් සමත මාර්ගය තුලින් යම් ප්‍රමාණයකට විදර්ශනා මාර්ගය තුලින් වඩා ගැඹුරට ඒතරත්තා ධම ප්‍රත්‍යක්ෂ කරන කරන තරමට තමයි මේ බඳු ගැඹුරු දහමක් මේ කාරණේ මෙහෙම දේශනා කරන්න පුළුවන් උනේ කොච්චර විචක්ෂණ බවකින් කොච්චර අත්දැකීමකින් කොච්චර අවබෝධයකින් වෙන්න ඕනද කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසැලෙන සද්ධාව දැන් අර විචිකිච්ඡාව දුර වෙනවත් එක්කම සෝවාන් මාර්ගඥානයේදී තහවුරු වෙන කාරණා තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ. ඒතර ඒතනත්තට අය බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝ රත්නය ගැන මොනම සැකයක්වත් නැහැ. ඒ වගේම ඒ ප්‍රසාදය ආයේ ගිලිහෙන්නේ නැහැ. ඒ නොගිලිහෙන ප්‍රසාදයක් ඇති වෙන්නේ අර ප්‍රාථමික සද්ධාවෙන්වත් ද්විතීක සද්ධාවෙන්වත් නෙමේ අර යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන ධර්මය දැකීම තුලින් ඇතිවෙන ඥාන සංප්‍රයුක්ත සද්ධාව. ඒක තමයි හැබැයි ආකාරවතී සද්ධාව කියන්නේ. ඒ විදිහට අපි ඒවා පුහුණු නොකරන තාක්කල් පොතපතේ කොහොම කිව්වත්, ගුරුවරු කොහොම කිව්වත්, දේශනාවලින් කොහොම ඇහුවත් අපිට ඒවා ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. ඒ ගැටලුව තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. සරණයි.